පෙරවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපේ සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අපි පසුගිය සති හයක් පුරාවට මේ ආරම්භ කරන ලද මාතෘකාව අභිධර්මයේ මූලික කරුණු කියන මාතෘකාව යටතේ ප්‍රඥප්තිය සහ පරමාර්ථ ධර්මවල තියෙන වෙනස අපි මූලික වශයෙන් පැහැදිලි කරගෙන ඉන් අනතුරුව චිත්තචෛසික රූප නිබ්බාන කියන මූලික පරමාර්ථ ධර්ම හතර පිළිබඳව යම්කිසි පැහැදිලි කිරීමක් සිද්ධ කරලා ඉන් අනතුරුව සිත කියන්නේ මොකක්ද? එහි මූලික ප්‍රභේද පිළිබඳව අපි පැහැදිලි කිරීමක් සිද්ධ කළා. අතිපූජනීය රිරුකාණේ මහානායක හාමුදුරුවන්ගේ අභිධර්මයේ මූලික කරුණු ග්‍රන්ථයේ පාදක කොටගෙන. එතකොට ඒ සිත පිළිබඳව අපි සිහිපත් කළා සිත එක් ධර්මයක් හැටියට පවතිනෝ ඒ එකම ධර්මයක් වූ සිත නානා ස්වરૂප ගන්නේ එහි යෙදෙන ගුණාංග මත ඒ ගුණාංග තමයි චෛතසික කියලා හඳුන්වන්නේ සිතේ හටගන්නා සිත නිසා හටගන්නා ධර්ම දැන් සිත හඳුන්වනවා චිත්ත කියලා. ඒ සිත නිසා හටගන්නා එහෙම නැත්නම් සිතෙහි හටගන්නා අවශේෂ ගුණාංග චෛතසික කියලා හඳුන්වනවා. එතකොට ඒ චිත්ත කියන වචනේම තමයි චේතසික කියන වචනේ නිර්මාණය වෙන්නේ. ඒන් ඒන් උපන් එහෙම නැත්නම් ඒන් හටගත් කියන අදහසෙන්. එතකොට ඒ චෛතසික ධර්ම ප්‍රධාන වශයෙන් කුසල් අකුසල් කියලා කොටස් දෙකකින් යුක්තයි. ඒ නිසා අකුසල් සිත් අකුසල චෛතසික යෙදෙනකොට ඒ සිත අකුසල් සිතක් හැටියට හඳුනා ගන්නවා. කුසල චෛතසික යෙදෙනකොට ඒ සිත කුසල් සිතක් හැටියට හඳුනා ගන්නවා. ඒ වගේම කුසල කුසල විපාක කුසල කුසල විපාකයක් අනාගතේ ඇති කරමින් ඇති වෙන සිත විපාක සිතක් හැටියට හඳුනා ගන්නවා. කුසල කුසල විපාකයක් ඇති නොකොට ඒ මොහොතේ ඒ ක්‍රියාව සිදු කිරීම මාත්‍රය සඳහා පමණක් ඇති වෙලා නැති වෙන සිත් ක්‍රියාසිත හැටියට හඳුන්වනවා. මේ විදිහට ප්‍රධාන වශයෙන්ම ඒ සිතෙන් කෙරෙන කාර්ය අනුව සිත් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. කුසල් සිත්, අකුසල් සිත්, විපාක සිත් සහ ක්‍රියාසිත වශයෙන්. එතකොට ඊට අමතරව ඒ සිත ලෞකික සිත් ඊළඟට රූපාවචර අරූපාවචර සිත් ලෝකෝත්තර සිත් ආදි වශයෙන් නැවත බෙදෙනවා භූමිය අනුව ඊට පස්සේ ඒ ලෞකික සිත්වල අකුසල් සිත් කුසල් සිත් කියලා නැවත බෙදෙනවා ඊට පස්සේ අකුසල සිත් ලෝභ මූලික සිත් ද්වේෂ මූලික සිත් මෝහ මූලික සිත් කියලා නැවත බෙදෙනවා මේ විදිහට විවිධ ප්‍රභේදයන් මේ සිත පිළිබඳව අභිධර්මයේ දක්වනවා ඒ ප්‍රභේදයන් සියල්ල එකතු කළාම 89 ආකාරයකින් මේ සිත ප්‍රභේදගත වෙනවා. එතකොට ධාන පහෙන් ලෝකෝත්තර සිත් නැවත වර්ග වුණාම එතන සිත් 40ක් බවට පත් වෙනවා. ඒ නිසා ඒ ආකාරයෙන් ගණනය කරනකොට සිත් 120 ආකාරයකින් පැහැදිලි 189ක් හැටියට නැත්නම් 120ක් හැටියට මේ සියලුම ප්‍රභේදයන් ඇති වෙන. එතකොට එකක් වූ අරමුණ හඳුනා ගැනීම, අරමුණ ගැනීම සිතේ ප්‍රධාන කාර්යය තමයි අරමුණ ගන්නා බව. අරමුණු ගැනීම සඳහා තමයි සිතක් පහළ වෙන්නේ. එතකොට අරමුණ ගැනීම කියලා කියන්නේ අරමුණ දැන ගැනීම. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ආරම්මන විජානන ලක්ෂණ. අරමුණ දැන ගැනීම අරමුණ හඳුනා ගැනීම තමයි සිතේ ප්‍රධාන කාර්යභාරය. අර චෛතසික ධර්මයන් 52ක් පමණ තියෙනවා. ඒ කියන්නේ සිතේ හටගන්නා ගුණාංග කුසල හෝ අකුසල වශයෙන් හටගන්න ගුණාංග 52ක් තියෙනවා. ඒ 52 අර එකම සිතේ එක් එක් ආකාරයට සංයෝග වෙවි ඒ ඒ අවස්ථාවට උචිතව ගොඩනගෙනවා. අන්නේ චෛතසික ධර්මයන්ගේ සංයෝගයේ මත තමයි ඒ සිත වෙනස් වෙන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි ජලය ගත්තහම එකම ජල බඳුනක් අරගෙන ඊට පස්සේ අපට ඕන නම් පුළුවන් ඒ ජලයෙන් කොටසක් අරගෙන ඒකට රතු පාට මිශ්‍ර කරන්න. එතකොට ඒක ඒ සමස්ත ජලයේම රක්ත වර්ණ වෙනවා. එතකොට රතු පාට ජලය. එහෙම නැත්නම් ඒක රතු පාට ද්‍රාවණයක් හැටියට හඳුන්වනවා. ඊට පස්සේ තව වතුර ටිකක් අපට අරගෙන ඒකට නිල් පාට කලවම් කරන්න පුළුවන්. එතකොට ඒක නිල් පාට ජලය. මේ විදිහට යම් යම් වර්ණ අර ජලයට කලවම් කරන්න පුළුවන්. ඒ එකතු කරන එකතු කරන වර්ණ අනුව අර එකක් වූ ජලය විවිධ නම් වලින් හඳුන්වනවා. රතු පාට, කහ පාට, නිල් පාට ජලය වශයෙන් ඒක විවිධ නම් වලින් හඳුන්වනවා. ඊට පස්සේ අපට ඕනනම් පුළුවන් අර ජලයට තව ඇඹුල් රස, පැණි රස, ලුණු රස ආදී වශයෙන් විවිධ රස වර්ග එකතු කරන්න. එකතු කළාම අර එකම ජලය පැණි රස ජලය, ඇඹුල් රස ජලය, චිත්ත රස ජලය, කහට රස ජලය, පැණි රස ජලය, කිරි රස ජලය ආදී වශයෙන් අපිට විවිධ ප්‍රභේද රස අනු ඕනනම් වෙන් කරගන්නටත් පුළුවන්. මෙන්න මේ විදිහට ජලය එකක් හැටියට අපි හඳුනා ගත්තට ඒකට මිශ්‍ර කරන දේවල් අනුව ඒකට මිශ්‍ර වෙන දේවල් අනුව ඒ ජලයේ විවිධ ස්වરૂපයන් ගන්න. අන්න ඒ වගේ එකම එක අරමුණු දැන ගැනීම වශයෙන් එකක් හැටියට පහළ වෙන සිත ආරම්මණය දැනගැනීමේ ලක්ෂණයෙන් එහි ස්වરૂපය එකයි. හැබැයි ඒකේ අර 52ක් වූ චෛතසික ධර්ම ඒ කියන්නේ සිතේ හටගන්න ගුණාංග එක් එක් ස්වરૂපයෙන් මේ ධර්මයන් මේ සිත තුල ජනිත වෙනවා. අන්නේ ජනිත වෙන ස්වභාවය මත ඒ මිශ්‍ර වෙන රටාව අනුව ඒ සිත් විවිධ නම් වලින් හඳුන්වනවා. ඒ නිසා තමයි සිත 89 ආකාරයකින් හෝ 120 ආකාරයකින් පැහැදිලි කරන්නේ. එහෙම නැත්නම් සිත කියන්නේ එක් ධර්මයක්. එහෙම නැත්නම් එක්තරා අරමුණු හඳුනා ගැනීමේ ශක්තියට තමයි සිත කියලා කියන්නේ. එතකොට අරමුණක් නැතිව සිතක් පහළ වෙන්නේ කුමක් නිසාද? අරමුණ ගැනීම අරමුණ හඳුනා ගැනීමේ ක්‍රියාවලිය තමයි සිතේ කාර්යභාරය. දැන් අපි හිතමු අතින් යමක් ගන්න නම් ඒ අතට යමක් හසු වෙන්නට ඕන. හසු වෙන්නේ නැතුව අතින් යමක් ගන්නෙ නැහැ. ඊළඟට ඇසට යමක් පේන්න නම් ඒ ඇසට ඒ ඡායාව හමු වෙන්නට ඕන. එහෙම හමු නොවන ඡායාවක් ඇසින් ගන්නට විදිහක් නැහැ. මේ විදිහට යමක් ගන්න නම් ඒක අරමුණු වෙන්නට ඕන ස්පර්ශ වෙන්නට ඕන. මෙන්න මේ විදිහට සිත ක්‍රියාත්මක වෙන්නට නම් අනිවාර්යෙන් අරමුණු ගැනීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්න ඕන. එතකොට අරමුණ ගැනීමේදී අරමුණ ගැනීම අරමුණ හඳුනා ගැනීම කියන මේ ප්‍රධාන කාර්යය තමයි සිත කියලා හඳුන්වන්නේ. දැන් නමුත් අපි සාමාන්‍යයෙන් සිතින් තමයි අපි දේවල් හඳුනාගන්නේ. එතකොට මගේ හිතට ඒක දැනුණා ආදී වශයෙන් අපි විවිධ කර්තෘකාරක වශයෙන් කර්මකාරක වශයෙන් අපි ඒ සිත හඳුනා ගන්නට පුළුවන්. ඒ කියන්නේ සිතින් දේවල් දැනගන්න. සිතින් දේවල් දැනගන්නවා කියවහම සිත කර්තෘ මූලිකව. එහෙම නැත්නම් සිතට කර්තෘත්වයක් දීලා අපි අර ක්‍රියාව පිළිබඳව කතා කරන්නේ. එතකොට ඒක ඒ නිසා තමයි අපිට මේ ආත්ම සංකල්පය ගොඩ නැගෙන්නට ඒ විදිහෙන් සිතනකොට මේ සිත යමක් කරන කෙනෙක් හැටියට අපි හඳුනා ගන්න. ඒක දීර්ඝ කාලයක් අපේ සිත්වල තදින් බැසගත්තු එක්තරා අදහසක් එහෙම නැත්නම් දෘෂ්ටියක්. එහෙම නැත්නම් මම සිතින් තමයි මේ කරුණු දැනගන්නේ. එතකොට මම කියලා කෙනෙක් ඉන්නවා ඒ ඉන්න කෙනා සිත නැමැති ධර්මයේ උපයෝගී කරගෙන අර කරුණු දැනගන්න. එතකොට සිත කර්මකාර එහෙම නැත්නම් උපකරණයක් හැටියට කරන ස්වභාවයක්. ඒක ඒක යොදාගෙන ඒක නිසා තවත් දෙයක් දැනගන්නවා කියන අර්ථයෙන්. මෙහෙම විවිධ ස්වරූපෙන් අපි සිත ගැන කතා කරනවා සාමාන්‍ය විවාහාරයේදී. නමුත් ධර්මයේදී විශේෂයෙන් අභිධර්මයේදී ඒකට කර්තෘ ස්වභාවයක්වත් කර්ම ස්වභාවයක්වත් නෙමේ තියෙන්නේ. එතන තියෙන්නේ භාව ස්වરૂපයක්. භාව ස්වરૂපයක් කියලා කියන්නේ එය එහි ස්වභාවයයි. අරමුණු ගන්නා බව එහි ස්වභාවය. අරමුණු ගන්නා ස්වභාවයට තමයි සිත කියලා කියන්නේ. එතකොට ආය වෙන දෙයක් විසින් මේක ගන්නව නෙමෙයි. අපි රූප ගැන කතා කරනකොටත් කිව්වා සාමාන්‍යයෙන් අපි කතා කරනකොට කියන්නේ තේජෝ ධාතුවෙන් තමයි දැවීම කරන්නේ. එහෙම තමයි අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ. නමුත් අභිධර්මයේදී ඒක ගැන කියන්නේ තේජෝ ධාතුවෙන් දවනවා නෙමෙයි දැවීමටයි තේජෝ ධාතුව කියලා කියන්නේ. දැවීම නැමැති ක්‍රියාවට, ඒ දැවීම නැමැති සිද්ධියට, ඒ දැවීම නැමැති ශක්තියට තමයි තේජෝ කියලා. ඒතර වායුවෙන් තල්ලු කරනවා නෙමෙයි තල්ලු කිරීම නැමැති ක්‍රියාවට. ඒ ස්වභාවයට තමයි වායෝ කියලා කියන්නේ. ආපෝ ධාතුවෙන් అలවනව නෙමෙයි බන්ධනය කරනව නෙමෙයි බන්ධනය කරන అలවන ගුණයට ඒ ස්වභාවයට ඒ ක්‍රියාවට ඒ ශක්තියට ඒ ස්වરૂපයට තමයි ආපෝ කියලා කියන්නේ අන්න ඒ වගේ මේ ධර්ම අපි තේරුම් ගන්නට ඕන කතෘ මූලිකවත් එහෙම නැත්නම් කර්ම මූලිකවත් එහෙම නැත්නම් කතෘකාරකවත් කර්මකාරකවත් නෙමේ මේ ධර්මයන්ගේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ භාවකාරක ස්වභාවයෙන්. ඒ කියන්නේ එහි ස්වභාවය. ඒ ඒ සිදුවීමම තමයි ඒ නමින් හඳුන්වන්නේ. එතකොට දැන් මේ චෛතසික ධර්මවලත් ඒ වගේ ඒ චෛතසික කියලා අපි හඳුනාගන්නේ මේ සිතේ හටගන්න එක් එක් කාර්යභාරයන් සිද්ධ කරන ගුණයන් එතකොට ඒ ගුණයෙන් ඒ කටයුත්ත කරනවා කියන එක නෙමෙයි. ඒ කටයුත්ත සිදු වීමම තමයි ඒ ගුණය හැටියට හඳුනාගන්නේ. එතකොට Eh, දැන් අපි වායුව ගත්තාම ඒ වායුව eh, හිමින් වේගය අඩු විදිහට හමනවා නම් අපි මන්ද මාරුතයයි කියලා කියනවා. ඒතර ඒ වායුව ඉතා සැඩපරස විදිහට හමාගෙන යනවා නම් අපි ඒකට ඡණ්ඩ මාරුතයයි කියලා කියනවා. ඒතර මන්ද මාරුතය උනේ ඡණ්ඩ මාරුතය උනේ කොමක් නිසාද? එහි වේගය මත. එතකොට වේගය කියන ඒ ඒ ක්‍රියාවලිය එහෙම නැත්නම් ශක්තියම තමයි අර ඡණ්ඩ බව මන්ද බව කියන தত্ত্বයන් ගොඩනගන්නේ. එතකොට මේ தত্ত্বයට තමයි මේ නම කියන්නේ. ඒ ස්වરૂපයට එහෙම නැත්නම් මේ ගුණයට. ඊළඟට සිසිල් සුළඟ උණුසුම් සුළඟ. එතකොට ඒ සුළඟේ සීතල බව උණුසුම් බව ඒ සුළඟෙහි පවතින එක්තරා ගුණයක්. එතකොට මේ ගුණය අපි හඳුනා ගන්න. එතකොට සුළඟ කියන එක එක්තරා ස්වභාවයක්. එහි පවතින සිසිලස හෝ උණුසුම එක්තරා ගුණයක්. සුලඟ කියන එක එක්තරා මූලික ස්වභාවයක්. එහි ඡණ්ඩ බව හෝ මන්ද බව එක්තරා ගුණයක්. සුළඟ කියන එක මූලික ස්වરૂපය එහි සුගන්ධවත් බව හෝ දුර්ගන්ධවත් බව එක්තරා ගුණයක් මේ අපි දල උදාහරණයක් ගත්තේ නාම ධර්ම වලට අපිට මේ රූප ධර්ම උපමා කරන්න බෑ. නමුත් යන්තමට තේරුම් ගන්නට මේ දල උපමාවක් අපි සිහිපත් කරන්නේ. ඒතර අන්න ඒ වගේ අර වායුව කියන මූලික සාධකයෙහි තව අතිරේක ගුණාංග ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ වගේ තමයි මේ චෛතසික ධර්ම. එතකොට අපි මූලික වශයෙන් චිත්තචෛතසික විග්‍රහ කරනකොට මහානායක හඳුරෝ මේ පොතේ පැහැදිලි කරනවා මේවා සැබවින්ම ක්‍රියා මාත්‍රයන්. එතකොට මේ ක්‍රියා මාත්‍රයන් ප්‍රධාන ක්‍රියාව සිදු වෙද්දී තව අතිරේක ක්‍රියාවන් මේක ඇතුලේ සිද්ධ වෙනවා. ඒක උන්වහන්සේ උපමාවකින් පැහැදිලි කළා. අපි මුල් සාකච්ඡාවලදීව කතා කළා. යම් කෙනෙක් තමන්ගේ ගෙදර ඉඳලා ඉදිරියේ තියෙන ගසක් ළඟට ඇවිදගෙන යනවා. දැන් මේ ගෙදරින් ගෙයි දොරකඩින් නික්මලා ගස ළඟට යාම කියලා කියන්නේ එක්තරා ක්‍රියාවක්. දැන් මේ ප්‍රධාන ක්‍රියාව සිද්ධ වෙනකොට තව අතිරේක ක්‍රියාවන් දෙකක් සිද්ධ වෙනවා. මොකක්ද? Tamange ගේ තියෙන තනින් ටික ටික ඈත් වීම නැමැති ක්‍රියාවත් ගසට ලං වීම නැමැති ක්‍රියාවක්. එතකොට ගේ ළඟ ඉඳලා ගහ ළඟට යාම කියන එක තමයි ප්‍රධාන ක්‍රියාව. ඒ ප්‍රධාන ක්‍රියාව කරනකොට ගෙයින් ඈත් වීමත් ගසට සමීප වීමත් කියන අතිරේක ක්‍රියාවන් දෙකක් සිද්ධ වෙනවා. අන්න ඒ වගේ මහානායක හඳුන් පැහැදිලි කරනවා මේ සිත නැමැති මූල ශක්තිය ඒ අරමුණු ගැනීම අරමුණු හඳුනා ගැනීමයි එහි ප්‍රධාන ගුණය ඒ අරමුණු හඳුනා ගන්නා ස්වરૂපය තීරණය වෙනවා අර එක් එක් එහි යෙදෙන චෛතසික ධර්ම අනුව ඒ කියන්නේ අතිරේක ක්‍රියාවන් අර ප්‍රධාන ක්‍රියාවත් එක්කලා සිද්ධ වෙන අතිරේක ක්‍රියා සමූහයක් තියෙනවා ඒ අතිරේක ක්‍රියා සමූහය තමයි මේ චෛතසික කියලා හඳුන්වන්නේ. එතකොට අද ඉඳලා අපි මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අන්නේ සිත නිසා සිතේ පහළ වෙන අතිරේක ගුණාංග වූ චෛතසික ධර්මයන් පිළිබඳවයි අද ඉඳලා අපි ඉදිරියට කතා කරන්නේ. එහෙම නැත්නම් චෛතසික ප්‍රභේද. චෛතසික ප්‍රභේද කියලා කියන්නේ සිතේ හටගන්නා ගුණාංග 52ක් තියෙනවා. ඒ 52 තමයි අපි එක් එක් ආකාරයෙන් අද ඉඳලා ඉදිරියට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ චෛතසික ප්‍රභේදයේහි පළමු ප්‍රභේදයේ හැටියට හඳුන්වා දක්වලා තියෙනවා මහානායක හඳුරෝ අභිධර්ම ග්‍රන්ථවලට අනුව පළමු කොටස තමයි ਸਰව චිත්ත සාධාරණ චෛතසික. එතකොට චෛතසික අර 52න් 7ක් තියෙනවා. ඒ 7 අපි අර මුලින් කිව්ව සෑම සිතකම යෙදෙනවා. ඒ කියන්නේ 89 ආකාරයකට සිත බෙදුවොත් ඒ 89ම යෙදෙනවා. 120 ආකාරයකට සිත බෙදුවොත් ඒ 120ම යෙදෙනවා. එහෙම නැත්නම් අපි අර මුලින් හඳුනාගත්තනේ සිතේ මූලික ප්‍රභේද හතරක් මොනවද? කුසල්, අකුසල්, විපාක, ක්‍රියා. අන්නේ චිත්ත ප්‍රභේද හතරෙහිම වෙනසක් නැතිව අනිවාර්යෙන් යෙදෙන ගුණාංග හෙවත් චෛතසික හතක් තියෙනවා. ඒ හත හඳුන්වනවා සර්ව චිත්ත සාධාරණ. පාලියෙන් හඳුන්වන්නේ සබ්බ චිත්ත සාධාරණ චෛතසික හැටියට. එතකොට මේ මොනවද? පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතින්ද්‍රිය, මානසිකාර. එතකොට අපි දැන් මූලික වශයෙන් උත්සාහ කරන්නේ මෙන්න මේ සබ්බ චිත්ත සාධාරණ ඒ කියන්නේ කුසල් සිතෙත් අකුසල් සිතෙත් විපාක සිතෙත් ක්‍රියා සිත. සෑම සිතකම යෙදෙන මේ මූලික චෛතසික ධර්ම හත ගැන තමයි අපි මුලින්ම සාකච්ඡා කරන්නේ. එතකොට එහි පළමු කාරණය තමයි පස්ස. පස්ස කියලා කියන්නේ ස්පර්ශ වීම. දැන් අපිට මෙතනදී තාමත්ම වැදගත් කාරණයක් තියෙනවා අපිට තේරුම් ගන්නට. සාමාන්‍ය ලෝකයා කතා බහ කරනකොට ස්පර්ශය කියලා හඳුනාගන්නේ රළු දෙයක් ගැටෙන බව. ඒ කියන්නේ ඇඟේ යමක් හැපුණහම ඒකට කියනවා ස්පර්ශ වුණා කියලා. අතේ යමක් ගැටුණහම ඒකට කියනවා ස්පර්ශ වුණා කියලා. බුදුදහමේ ඒකට ස්පර්ශ කියලා කියන්නේ නැහැ. බුදුදහමේ ඒකට කියන්නේ පොට්ටබ්බ. ඒ කියන්නේ එතන ඇත්තටම ස්පර්ශ වෙනවා කියලා කියන්න පරමාර්ථ වශයෙන් මොකක්වත් සිද්ධ වෙන්නේ නැහැ. එතන සිද්ධ වෙන ක්‍රියාවලියක් පැහැදිලි කරන්න බෑ පරමාර්ථමය වශයෙන් ගත්තාම. හැබැයි බුදුදහමේ හැම විටම පස්ස කියන වචනය ස්පර්ශය කියලා කියනවා නම් ඒ කියන්නේ පරමාර්ථ කතාවේදී අභිධර්ම කතාවේදී ස්පර්ශ කියලා කතාවක් කියනවා නම් ඒ කියන්නේම සිතේ පහළ වෙන මෙන්න මේ ගුණය පිළිබඳවයි. ඒ කියන්නේ පස්ස චෛතසිකය. සිතින් තම අපට යමක් ස්පර්ශ කරන්න පුළුවන්. ඒ සිතින් අරමුණ ස්පර්ශ කිරීම තමයි අභිධර්මයේදී පස්ස චෛතසිකයයි කියලා හඳුන්වන්නේ. එහෙම නැතුව කයින් අපිට යමක් ස්පර්ශ කරන්න බෑ. කයින් කරන්න පුළුවන්නේ කයට බාහිර රූප කොටාස අරමුණු කරන්න පුළුවන් කාය ප්‍රසාදය. ඒක අපි තව පැහැදිලි කරගත්තොත් දැන් ඇසට බාහිර රූප ඡායාවන් ඇහැට ගෝචර ඒ ඇහැට රූප ඡායාවන් ගෝචර වෙන හැටියට තමයි ඇහි ඔපය සැකසීලා කනට ශබ්ද ඡායාවන් ගෝචර වෙනවා. ඒ විදිහට තමයි සෝත ප්‍රසාදේ ප්‍රසාද රූප ගොඩ නැගිලා තියෙන්නේ. එතකොට එතන වෙන්නේ හැප්පීමක් නෙමෙයි අරවා ගෝචර වීමක්. ගෝචර වෙනවා කියලා කියන්නේ චක්සු ප්‍රසාදයේ විසින් රූප ඡායාව හඳුනා ගන්න. එහෙම නැත්නම් ග්‍රහණය කර ගන්න. එතකොට බාහිර වශයෙන් එන ශබ්ද ඡායාව අර සෝතද්්වාරය විසින් ග්‍රහණය කරගන්න. එතකොට ඒ ග්‍රහණය කර ගැනීම තමයි අපි එතන අරමුණු වීම කියලා හඳුන්වන්නේ. එතකොට ධර්මයේහි අසත් රූපයත් එකතු වුණාට එතන ස්පර්ශයක් කියලා හඳුන්වන්නේ නැහැ. කනත් ශබ්දයක් එකතු වුණාට එතන ස්පර්ශයක් කියලා හඳුන්වන්නේ නැහැ. අසත් රූපයක් තියෙන තැනට සිත ඉපදුනොත් ඒ කියන්නේ අපේ ඇහැට අසංඛ්‍ය ගණන් රූප ඡායාවන් යොමු වෙන්නට පුළුවන් ඒ යොමු වුණාට ඒක හරියට අපේ මනෝද්වාරය වෙනත් වෙනත් අරමුණක නම් පවතින්නේ අර ඇහැට රූප ඡායාව යොමු වුණාට ඒක හිතේ ස්පර්ශ වෙන්නේ නැහැ යම් රූප ඡායාවක් ඇසට යොමු වෙනකොට ඒක සිතේ ස්පර්ශ වුණොත් තමයි අන්න ඒ පිළිබඳ සිත් පහළ වෙන්නේ. අපි දැන් භවාංග සිත ගැන එහෙම කතා කරනකොට මේවා කතා කරලා මොකද්ද කතා කළේ ඇසට රූප ඡායාවක් අරමුණු වෙනකොට ඒත් එක්කම ඒක මනෝද්්වාරයේ ඒ කියන්නේ භවාංග චිත්ත පරම්පරාවෙහි ස්පර්ශ වෙනවා ඒ ස්පර්ශ වෙනකොට මෙතන කම්පනයක් ඇති ඒ කම්පනය නිසා භවාංග චිත්ත පරම්පරාව ඛණ්ඩණය වෙනවා ඡේදණය වෙනවා ඡේදණය වුණාට පස්සේ මේ ආපු අරමුණ මොකක්ද කියලා විමසලා ඒ පිළිබඳව චක්කු විඥානයක් සෝත විඥානයක් ආදී වශයෙන් ඇති වෙමින් අර අරමුණ හඳුනා ගන්න. දැන් බුදුදහමේ ස්පර්ශය කියවෙන්නේ අන්න එතනටයි. ඇසත් රූපයත් චක්කු විඥානයත් එකතු වුණාට පස්සේ තමයි අර ස්පර්ශ නැමැති ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒතර ස්පර්ශය කියන්නේ සිත විසින් අරමුණ ස්පර්ශ කිරීමයි. සිත පහළ වුණේ නැතිනම් බුදුදහමේ අසත් රූපයක් ඇතිතන ස්පර්ශයක් කියලා කතා කරන්නේ නැහැ. කනත් ශබ්දයක් ඇතිතන ස්පර්ශයක් කියලා කතා කරන්නේ නැහැ. දිවත් රසයත් ඇතිතන ස්පර්ශ කියලා කතා කරන්නේ එතන ජීවහා විඥාණය ඇති වුණොත් තමයි අර දිවත් රසයත් අතර ස්පර්ශයක් ඇති කරන්නේ අර සිත විසින් තමයි ස්පර්ශ කරන්නේ. එහෙම නැත්නම් දිවයි රසය එකතු වුණාට ස්පර්ශයක් ගැන කතා කරන්නේ ඊළඟට නාසයත් ආග්‍රහණයත් එකට හමු වුණාට ස්පර්ශයක් ගැන කතා කරන්නේ නාසයට ආග්‍රහණය යොමු වෙනකොට ඒ ආග්‍රහණය හඳුනා ගන්නා සිත ඇති වෙනකොට ඒ සිතේ තමයි මේ පස්ස චෛතසිකේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ විසින් තමයි අර ආග්‍රහණය හඳුනාගන්නේ. අන්න ඒ වගේම තමයි කයත් පොට්ටබ්බයත් හමු වෙනකොට පොට්ටබ්බ කියන්නේ මොනවද? පඨවි තේජෝ වායෝ. පඨවි ධාතු දැන් ඇහැට හැම එකක්ම අරමුණු වෙන්නේ නැහැ. ඇහැට අරමුණු වෙන රූප ධාතුව වර්ණ ධාතුව විතරයි. රූප 28ක් තියෙනවා. රූප 28න් වර්ණ නැමැති එක් රූපයයි ඇසට ගෝචර වෙන්නේ. ඒකත් හඳුනා ගන්න ඒකත් ස්පර්ශ කරන්නේ විඥානයක් පහළ වුණොත් විතරයි. රූප 28න් කනට ගෝචර වෙන්නේ ශබ්ද රූපය විතරයි. ඒකත් හඳුනා ගන්න ස්පර්ශ කරන්නේ සෝත විඥානයක් පහළ වුණොත් විතරයි. රූප 28ෙන්ම දිවට අරමුණු වෙන්නේ රස රූපේ පමණයි. රූප 28ෙන්ම නාසයට අරමුණු වෙන්නේ ගන්ධ රූපේ පමණයි. රූප 28ෙන් කයට අරමුණු වෙනවා රූප තුනක්. අනිත් අනිත් ඉන්ද්‍රයන්ට එක එක. කයට විතරක් රූප තුනක් අරමුණු වෙනවා මොනවද? පඨවි, තේජෝ, වායෝ. හැබැයි මේ රූප වලින් රූප කයට අරමුණු වෙච්ච පමණට අපි ස්පර්ශයක් ගැන කතා කරන්නේ එතනට කාය විඥානයක් ජනිත වුණොත් ඒ කාය විඥානය විසින් තමයි අර ස්පර්ශ කරමින් පඨවි ගතිය ආප තේජෝ ගතිය වායෝ ගතිය හඳුනාගන්න. එතකොට ඒ නිසා තමයි මුලින්ම අපි සිහිපත් කළේ මේ කයේ හැපෙනවා කියන කතාවේදී පරමාර්ථමය වශයෙන් විස්තර කරන්න විශේෂ දෙයක් එතන වෙන්නේ නැහැ. එහෙනම් කොහොමද අපට කයේ හැප්පෙනව දැනෙන්නේ? කය හැප්පුණාම පැලෙන්නේ. එතකොට යමක් හැප්පුණාම ගිනි ගන්න. යමක් හැප්පුණාම බිඳෙන්නේ. යමක් හැප්පුණාම කැඩෙන්නේ. යමක් හැප්පුණාම තල්ලු වෙලා විසි වෙන්නේ. යමක් හැප්පුණාම එතන යම්කිසි ශක්තියක් නිස්පාදනය වෙන්නේ කොහොමද? ඇත්තටම හැප්පෙන්නේ නැත්තම්. භෞතික ධර්මයන්හි ස්පර්ශ කියලා එකක් නැතිනම් කොහොමද මේවා වෙන්නේ? ඒවා වෙන්නේ අපි කතා කළානේ රූප කලාප ගැන කතා කරනකොට රූප ධර්මයන්ගේ විපරීත භාවයක් ගැන. ඒ කියන්නේ රූප කියන්නේම රුප්පතීති රූපක්. රුප්පතීතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. මේ රුප්පණේ වන නිසා මොකද්ද රුප්පණේ කියලා කිව්වේ දැන් සිතේ ස්වභාවය තමයි හටගත් සැනින්ම නිරුද්ධ වෙනවා. උපදින්නට ගත වෙන කාලයයි, පවතින කාලයයි, නිරුද්ධ වෙන කාලයයි එක හා සමාන. හැබැයි රූපය එහෙම නෙමෙයි. උපදින්න ගත වෙන්නේ චිත්තක්ෂණයයි. චිත්තක්ෂණ 17ක් පවතිනවා. ඊට පස්සේ ඒ එක් චිත්තක්ෂණයක් ගත වෙන්නේ නැහැ. චිත්තක්ෂණයකින් තුනෙන් පංගුවක. ඒ කියන්නේ අර උත්පත්තිය සඳහා ගත වෙන කාලය. චිත්තක්ෂණ 17ක් කියලා කිව්වහම එහි තියෙනවා උත්පාද ටිති භංග කියන අනුචිත්තක්ෂණ තුන බැගින්. එතකොට තුන් වරක් 17 51ක් තියෙනවා. එතකොට ඒ 51ේදී පළවෙනි චිත්තක්ෂණයේදී රූපය ජනිත වෙනවා අවසාන චිත්තක්ෂණයේදී රූපය නිරුද්ධ වෙනවා එතකොට තව කුඩා චිත්තක්ෂණ 49 මේ රූපය ජීවත්ව පවතිනවා. හටගත්තා වූ රූපය බිඳෙන්න කලින් අනුචිත්තක්ෂණ පවතිනවා 49ක්. එහෙම නැත්නම් අපි රළු විදිහට ගත්තොත් චිත්තක්ෂණ 17න් එක් චිත්තක්ෂණයකින් ජනිත වෙනවා, තව චිත්තක්ෂණයකින් නිරුද්ධ වෙනවා, තව මැද චිත්තක්ෂණ ප්‍රධාන චිත්තක් චිත්තක්ෂණ 15ක් මේ රූපය පවතිනවා. ඒවා කුඩා කොටස් වලට බෙදලා ගත්තොත් අර විදිහට අපිට කියන්න අර අනුචිත්තක්ෂණ තුන බැගින් 17ට 51යි ඒ 51කින් පළවෙනි චිත්තක්ෂණයේදී හට ගන්නවා අවසාන චිත්තක්ෂණය නිරුද්ධ වෙන මැද තව 49ක් මේක පවතිනවා දැන් සිත ඇතිවෙච්ච සැනින්ම නිරුද්ධ වෙන නිසා මේකට තව දෙයක බලපෑමක් ඇවිල්ලා අර රුප්පණය වෙන්නට ඉඩක් නැහැ එතකොට රූපය රුප්පණය වෙනවා කියලා කිව්වේ මොකද්ද? අපි ඒ දේශනාවේදී සාකච්ඡාවේදී පැහැදිලි කළා නාම ධර්මයකටවත් රූප ධර්මයකටවත් ඉපදිලා පැවතිලා බිඳෙනවා හැරෙන්න උත්පාද තితి භංග කියන අවස්ථා තුන හැරෙන්න වෙනස් වෙන අවස්ථාවක් විකෘති වෙන අවස්ථාවක් තව දෙයක් බවටපත් වෙන අවස්ථාව කියලා හතරවෙනි අවස්ථාවක් නැහැ. එහෙනම් මොකද්ද මේ රුප්පණය වෙනවා කියලා කියන්නේ? විපරීත වෙනවා කියලා. ඒ රුප්පණය වෙනවා කියලා. කියන්නේ දැන් අර රූපයක් හටගෙන අපි හිතමු අපි මේක පැහැදිලි කරපු උදාහරණයම ගමු. කඩදාසි කොළයක රූප කලාප පඨවි ආපෝ තේජෝ ආයෝ වර්ණ ගන්ධ රස ඕජා ආදී වශයෙන් හැදිච්ච රූප කලාප ටිකක් ඇති වෙනවා බිඳෙනවා නැවත ඇති වෙනවා බිඳෙනවා නැවතත් ඇති වෙනවා බිඳෙනවා දැන් ඔහොම පවතිනවා ඔහොම පවතිනකොට මෙතනට උණුසුම එකතු වෙනවා. ඒ කියන්නේ අපි මේකට පැත්තකින් ගිනි තියනවා. ගිනි තිබ්බන් පස්සේ දැන් කඩදාසි කොලේ පඨවි ආපෝ තේජෝ මේ වෙනකොටත් කඩදාසි කොලේ යම් උණුසුමක් තියෙනවා. ඒ විසින් තමයි අර රූප ටික පවත්වන්නේ. දැන් මේකට අපි කොනකින් ගිනි තිබ්බ ගම අර උෂ්ණත්වය වැඩි වෙනවා. වැඩි වුණාට පස්සේ දැන් මෙතෙක් පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා වශයෙන් යම් රූප කලාප ටිකක් නිර්මාණය වුණා නම් අමතර තේජෝ ධාතුවක් එකතු වුණාට පස්සේ අර ඒ වර්ගයේ රූප නිෂ්පාදනය කරන්නට සමත් වෙන්නේ හටගත් හටගත් රූප නිරුද්ධ වෙනකොට අලුතෙන් අලුතෙන් හටගන්නා රූප ඊට වඩා වෙනස් රූප හටගන්නවා දැන් එතකොට අර මුලින් හටගත් රූපවල පළවෙනි චිත්තක්ෂණයේදී හටගත්තා සමහර ඒවා චිත්තක්ෂණ එකක් ගත වෙලා දෙකක් ගත වෙලා තුනක් ගත වෙලා හතරක් ගත වෙලා පහක් ගත වෙලා හයක් හතක් අටක් නවයක් දහයක් කොහොම ගිහිල්ලා 49ක් ගත වෙලා 50ක් ගත වෙලා 51 වෙනි චිත්තක්ෂණයේදී අර මුලින් හටගත්තු රූප නිරුද්ධ වෙනවා ඒ නිරුද්ධ වෙනකොට දැන් අලුතෙන් මෙතනට ගින්දර එකතු කරලා තියෙන නිසා තේජෝ ශක්තිය වැඩි වෙලා තියෙන නිසා දැන් මෙතන එකක් නිරුද්ධ වෙනකොට හරිනම් තිබුණා වගේ මේකක් තමයි මෙතන නිර්මාණය කළ යුත්තේ. නමුත් තිබුණා වගේ එකක් නිර්මාණය කරන්න බෑ අලුතෙන් ගින්දර අලුතෙන් තේජෝ ශක්තිය උත්සන්න වෙලා නිසා. ඒ නිසා ඔන්න ඊට වඩා වෙනස් රූපයක් උත්පාදනය කරනවා. දැන් වෙනස් රූපයක් උත්පාදනය කරනකොට අර රූප දැන් එක් චිත්තක්ෂණයක් දෙකක් තුනක් හතරක් පහක් ගත වෙච්ච දැන් මේකේ තියෙනවා. තියෙන අතර වෙනස් වර්ගයක එකක් හටගන්න. අන්න ඒකටයි රුප්පණය කියලා කියන්නේ විකෘතිය කියලා. දැන් මේක අපි සරලව හඳුනාගත්තොත් මෙහෙම. දැන් ඔන්න අපේ ශරීරයේහි රූප කලාප තියෙනවා. එහෙම නැත්නම් ශෛල තියෙනවා. මේ ශෛලවල සමහර ශෛල විකෘති වෙනවා. විකෘති වෙලා වේගෙන් වැඩෙන්න පටන් ගන්නවා. එතකොට අපි කියනවා පිළිකාවක්. ඒක විකෘතියක් කියලා. එතකොට එතන රූප විකෘතිය. දැන් මේ හොඳ රූප තියෙද්දී නිරෝගී රූප කලාප තියෙද්දී ඒ අතරේ අර විකෘති රූප කලාප ටිකකුත් ඇති වෙනවා. ඇති වුනහම සමස්තය ගත්තාම එතන විකෘතිය. එක හා සමාන ඒවා නෙමෙයි තියෙන්නේ. එතනට උචිත ඒවා නෙමෙයි තියෙන්නේ. අනුචිත එකක් එතනට ඇවිල්ලා. ඒ ආවේ කොහොමද? අර වෙනස් වූ ප්‍රත්‍යේ ඊළඟට දතක් තියෙනවා දතක ශක්තිමත් කොටසක් තියෙනවා දැන් මේක දිරාපත් වෙන්න පටන් ගත්තට පස්සේ ශක්තිමත් කොටසකුත් තියෙනවා කෙලවරකින් දිරන්න පටන් ගන්නවා එහෙම නැත්නම් යටින් දිරන්න පටන් ගන්නවා දැන් හොඳ කොටසකුත් තියෙනවා දිරන කොටසකුත් තියෙනවා දැන් අපි කියනවා දත නරක් වෙලා එතකොට අපි බත් එකක් උයනකොට ඒකේ හොඳට තැම්බිච්ච ඇටක් තියෙනවා තැම්බිච්ච නැති ඇටක් තියෙනවා එතකොට අපි කියනවා බත් එක ඇට්ටකුණා වෙලා එතකොට අන්න ඒ වගේ වැඩක් තමයි දැන් අර බත්තට ටික ඔක්කොම ගත්තාම ඒ අතර තැම්බිච්චක් තියෙනවා බාගෙට තැම්බිච්චක් තියෙනවා කොහොමවත් තැම්බිච්ච නැති ඒවා තියෙනවා දැන් එතකොට එතන විකෘතිය අන්න ඒ වගේ තමයි මේ රූප කලාපවල එක හා සමාන එතනට ගෝචර කියන්නේ එක හා සමාන කියන එකෙන් අදහස් කරන්නේ එතනට යෝග්‍ය විදිහට එතන මෙතෙක් වෙලා ප්‍රකෘතිමත්ව පැවතුනේ යම් විදිහද එතකොට තේජෝ ධාතුව අපි කියවනේ රූප උපදවන කාරණා හතරක් තියෙනවානේ. හේතු හතරක් තියෙනවානේ. චිත්ත, කර්ම, ඍතු, ආහාර. එතකොට සිත තියෙන තැනක නම් ඔය වර්ග හතරෙන්ම රූප උපදිනවා. සිත නැති තැනක දැන් කඩදාසියක සිත නැහැනේ. එතකොට චිත්තජ රූප නැහැ. කර්මජ රූප නැහැ. ආහාරජ රූප නැහැ. එතන තියෙන ඍතුජ රූපය කියන්නේ උණුසුමින් හට ගන්න රූප පමණයි. දැන් මධ්‍යම ප්‍රමාණයක එතන උණුසුම තියෙන තාක්කල් ඒ උණුසුමට ගැළපෙන විදිහට එක හා සමානව කඩදාසියේ රූප කොටස උපද්දවනවා දැන් අලුතෙන් තේජෝ ධාතුව වැඩි වුණාට පස්සේ අර වර්ගයේ රූප උපද්දවන්නට බැරුව ගිහිල්ලා අපට අලු හැටියට පෙනෙන එහෙම නැත්නම් අපි කාබන් හැටියට හඳුනා ගන්න අර විකෘති කළු පාටින් හෝ අලු පාටින් යුක්ත රූප කොටසක් උපද්දවන දැන් එතකොට අපිට බැලූ බැලමට පේන්නේ කඩදාසි අලු වුණා කියලා. කඩදාසි අලු වෙන්නේ නැහැ. කඩදාසියේ රූප කොටාස හටගෙන ඒ විදිහටම බිඳී යනවා. ඒක අලු බවට පරිවර්තනය වෙලා බිඳෙන්නේ එහෙනම් මේ අලු බවට පරිවර්තනය වෙනවා වගේ පේන්නේ මොකද්ද අලුතෙන් හටගන්නා රූපවලට අර කලින් විදිහට හටගන්න බෑ මොකද හේතුව වෙනස් වෙච්ච නිසා ප්‍රත්‍ය වෙනස් වෙච්ච නිසා වෙනස් ආකාර රූප ටික උපද්දව එතකොට අන්න ඒ ක්‍රියාවලිය තමයි අපි රුප්පණය කියලා හඳුන්වන්නේ. එහෙම නැත්නම් රූපයන්ගේ ඇතිවන විපරීත භාවය කියලා හඳුන්වන්නේ. එතකොට නාම ධර්මයන්හි එහෙම දෙයක් වෙන්න ඉඩක් නැහැ. මොකද නාම ධර්මයේ හටගත්තු සැනින්ම නිරුද්ධ වෙනවා. එතකොට සමහර ඒවා තියෙද්දි තව තව සිත් උපදින්නේ. එක හිතක් තියෙද්දි හිත දෙක තුනක් තියෙද්දි තව හිතක් ඉපදිලා කලින් හිත එක විදිහක් පස්සේ සිත එක විදිහක් දෙක මිශ්‍ර වුණාම විකෘතිය එහෙම වෙන්නේ නැහැ. ඇයි හැම විටම සිත් පහළ වෙන්නේ එකක් ඇති වෙලා නිරුද්ධ වුණාට පස්සේ ඊළඟ සිත පහළ වෙන්නේ. ඒ නිසා සිතේ රුප්පණයක් නැහැ. එහෙම එහෙම වෙනස් වෙනස් වර්ගයේ සිත් මිශ්‍ර වීමක් නැහැ. කුසල් සිතක් ඇති වෙලා ඊට පස්සේ අකුසල් සිත ඇති වෙනවා අකුසල් සිත ඇති වෙන්නේ කුසල් සිත නිරුද්ධ වුණාට. අකුසල් සිතෙන් පස්සේ කුසල් සිතක් ඇති වෙනවා නම් ඒ කුසල් සිත ඇති වෙන්නේ අකුසල් සිත නිරුද්ධ වුණාට පස්සේ. නිසා කලවම් වීමක් නැහැ. හැබැයි රූප එක් රූපයක් තියෙද්දී තව රූප හටගන්න. ඒ නිසා රූපවල සම්මිශ්‍රණය වීමක් තියෙනවා. ඒ සම්මිශ්‍රණය වෙන ඒවා එක වර්ගයවා නම් එක වගේ ප්‍රකට වෙනවා. සම්මිශ්‍රණය වෙනකොට වෙනස් වර්ගයක එකක් එතනට ආව එතන රූප විකෘතිය. ඒක රූපණය. ඒකෙන් සම්පූර්ණ එතන වෙනස් වීමක් සිද්ධ දැන් මේ කයට අර පැලෙනවා පොඩි වෙනවා කැඩෙනවා බිඳෙනවා තල්ලු වෙනවා වීසි වෙනවා ගිනි ගන්නවා ශක්තිය උපදිනවා මේ භෞතික ද්‍රව්‍ය හැපීමෙන් ඒබඳු දෙයක් වෙනවා වගේ අපට පෙනෙන්නේ මොකක්ද තව දෙයක් හැපෙනවා කියලා කියන්නේ මොකද්ද රූපයකට තව තැනකට යන්න බෑ රූපයකට විය හැක්කේ ඇති වෙලා නැතිවීම පමණයි දැන් එතකොට රූපයක් අනිත් රූපේ හැප්පෙන්න ඉස්සරහට යන්නේ කොහොමද? වායෝ ධාතුව තමයි මේ තල්ලු කිරීමේ ක්‍රියාවලිය කරන්නේ. තල්ලු කිරීමේ ක්‍රියාවලිය කරනකොට මුලින් රූපයක් හටගත්තා. එතනට වායෝ ධාතුව දැන් ඒ හටගත් රූපය එතනම නිරුද්ධ වෙනවා. ඊළඟට වායෝ ධාතුවේ අධික බව නිසා ඊළඟ රූපය අර කලින් එක හටගත්තු තැනම හටගන්න විදිහක් නැහැ. ඊට චුට්ටක් ඉදිරියෙන් හටගන්න. ආයෙත් ඒක එතනම නිරුද්ධ වෙනවා. ඊළඟට වායෝ ධාතුවේ තල්ලු කිරීමෙන් ඊට පොඩ්ඩක් එහෙන් හට මේක අපි උදාහරණයක් හැටියට සිහිපත් කළා. ඉස්සර කාටුන් චිත්‍ර නිර්මාණය කරනකොට දරුවෙක් අත ඔසවනවා පෙන්වන්න ඕන නම් දරුවාගේ පින්තූර සිය ගණනක් අඳිනවා. දරුවාගේ රූපේ එකම විදිහෙන් හැබැයි අත විතරක් දශමයෙන් දශමය එකින් එකට ඉහලින් ඉහලින් අඳිනවා. දැන් පින්තූර ටික එකට තියලා වේගෙන් පෙරලගෙන යනකොට අත ඔසවනවා පේනවා. එතකොට ඒක රූපයක්වත් තනකින් තනකට යන්නේ නැහැ. අපිට මොකද්ද පේන්නේ? එක් රූපයක් එක තැනක පෙනිලා ඊළඟ රූපේ ඊට ටිකක් ඉහළින් පේනවා. ඊළඟ රූපේ අත ඊට පොඩ්ඩක් ඉහළින් පේනවා. මේ වෙනස් වෙනස් තැන්වල රූපේ පෙනෙනකොට අපට අත ඔසවනවා කියන අදහසක් ඇති වෙනවා අපේ ඇසට සිතට ඒ බඳු සටහනක් දැනෙනවා එතකොට මේ ක්‍රියාවලිය අපි තවත් පැහැදිලි කළා. දැන් අපි හිතමු අපි හැමෝම ගිහි පැවිදි අපි සියලු දෙනාම තොරණ බලලා තියෙනවානේ. එතකොට තොරණේ විදුලි බල්බ පුවරුවක සවි කරලා තියෙනවා. ඒ බල්බ වලට තනකින් තනකට යන්න බෑ. ඒවට කරන්න පුළුවන් එකම දේ දැල්විලා නිවීම පමණයි. දැල් වෙනවා නිවෙනවා. දැල් වෙනවා නිවෙනවා. එච්චරයි කරන්න පුළුවන්. මේ పూర్වයේ හයි කරලා තියෙන විදුලි බල්බ වලට මෙතනින් අතනට යන්න බෑ. හැබැයි මේ పూర్වයේ හයි කරලා තියෙන විදුලි බල්බ වලින් අපට විවිධ රටා මවලා පෙන්න. අපි කුඩා කාලේ තොරණක් බලන්න ගියාම ඒ විදුලි බුබුලු වලින් පෙන්නලා තිබුණා රජ කෙනෙක් දුන්නක් අරගෙන ඊතලයේ තියලා විදිනවා. විදුලෙන් පස්සේ ඊතල ඉදිරියට ගිහිලා ඉදිරියේ ඉන්න කෙනාගේ හැපිලා එයා වැටෙනවා. මේ ඔක්කොම විදුලි බල්බ වලින් මේ චිත්‍රය හදලා තියෙන්නේ. එතකොට දැන් ඊතලයක් ඉස්සරහට යන්නේ කොහමද? ඊතලයේ හැඩයට අර පුවරුවේ බල්බ දැල් වෙනවා. ඊට පස්සේ ඉදිරියෙන් ඉදිරියෙන් බල්බ දැල් වෙනවා පිටිපසින් පිටිපසින් ඒවා නිවිගෙන යනවා. එතකොට මේක වේගවත්ව සිද්ධ වෙනකොට මෙතන තිබුණු ඊතලයේ ඉදිරියට ගියා වගේ අපට පේනවා. දැන් මේ ක්‍රියාවලියම තමයි රූපයන්ගේ සිද්ධ වෙන්නේ වායෝ ධාතුවේ තල්ලු කිරීමත් එක්ක තෙපුල් දීමත් එක්කලා අර ඇති වුණු රූප කොටාසේ එතනම නිරුද්ධ වෙනවා දැන් අර කාටුන් චිත්‍රය වගේ ඒ ඇඳපු පින්තූරේ ආයේ එහාට යන්නේ නැහැ ඒක පෙනිලා නැති වෙන එක විතරයි. එතකොට ඊට වඩා චුට්ටක් උඩින් තව එකක් පෙනිලා නැති වෙනවා. ඊට වඩා පොඩ්ඩක් උඩින් තව එකක් පෙනිලා නැති වෙනවා. එතකොට අපට අත ඉස්සුවා වගේ පෙනෙනවා. අන්නේ ක්‍රියාවලියම තමයි රූප කොටස් අතර සිද්ධ වෙන්නේ වායෝ ධාතුවෙන් තල්ලු කරනවා තල්ලු කරනකොට රූපයකට තව තැනකට ගමන් කරන්න බෑ හටගත් තැනම නිරුද්ධ වෙනවා අර పూర్වයේ සවි කරලා තියෙන විදුලි බල්බ වගේ හැබැයි එහයින් එහයින් ඒ බල්බ දැල් වෙනකොට අපිට ඉදිරියට යනවා වගේ පේනවා ඒ වගේ වායෝ ධාතුවේ තල්ලු කිරීමෙන් තෙපුල් දීමෙන් මෙතන හටගත් රූපය එහි නිරුද්ධ වෙනකොට ඊට පොඩ්ඩක් ඉදිරියෙන් ඊට පොඩ්ඩක් ඉදිරියෙන් රූප කලාප හට ගන්නට පටන් දැන් එතකොට අපි මේ භෞතික වශයෙන් දේවල් ගැටෙනවා කියලා හඳුන්වන්නේ අතින් ගහනවා ඇඟේ වැදෙනවා ඇඟේ හැප්පෙනවා එතකොට මේ විදිහට අපි හඳුන්වන්නේ මොකක්ද අර වායෝ ධාතුව විසින් තල්ලු කරන රූප කොටාස වල ක්‍රියාකාරීත්වය දැන් රූප කොටස් වල ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනකොට අර වායෝ ධාතුවේ තල්ලු කිරීමත් එක්කලා එතන ෂණිකවේ තල්ලු කිරීම සිද්ධ වෙනකොට එතන යම්කෙසේ තේජෝ ශක්තියක් නිර්මාණය වෙනව අමතරව ඊළඟට පඨවි ධාතුවේ වෙනස්කම් සිද්ධ වෙනවා ආපෝ ධාතුවේ වෙනස්කම් සිද්ධ වෙනවා තේජෝ ධාතුවේ වෙනස්කම් සිද්ධ වෙනවා වායෝ ධාතුවේ වෙනස්කම් සිද්ධ වෙනවා ඒ වතේ එතකොට අර මෙතෙක් තිබුණට වඩා අර රූප කොටාස අර අධික වායු කම්පනයත් එක්කලා අර තියෙන රූප කොටාස වලට තමන් වගේ රූප උපද්දවන්නට බැරි වෙලා වෙනස් ආකාරයක රූප ටිකක් උපද්දවනවා. එතකොට එතන රිද්ද වෙන්නේ අර රූපයන්ගේ රුප්පණයම තමයි. එකතන තියෙන එකකට ගිනි තිබ්බහම ඇතිවෙන රුප්පණයම තමයි වායෝ ධාතුවෙන් තල්ලු කරනකොට සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් මේ සෑම රූප කලාපයක් අතරම ආකාශ ධාතුවක් තියෙනවා. රූප තියෙන්නේ කලාප වශයෙන්නේ පට වියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජා කියන අට තමයි කුඩාම රූප කලාපය. ඒ රූප කලාපයෙන් තව රූප කලාපයක් කොයිම මොහොතකවත් එකකට එකක් ගැටෙන්නේ නැහැ. එකකට එකක් මිශ්‍ර වෙන්නේ ඇයි හැම රූප කලාපයක් අතරම ආකාශ ගුණයක් තියෙනවා. ඒ නිසායි මහානායක හඳුරු මෙතනදි සිහිපත් කරන්නේ මේ භෞතික වශයෙන් දෙයක් ස්පර්ශ වෙනවා කියලා පරමාර්ථ වශයෙන් විස්තර කරන්න මොකුත් මෙතන නැහැ. එහෙනම් මොකද්ද අපිට මේ වැටෙනවා, තැලෙනවා, පොඩි වෙනවා, තැල්ම හැදෙනවා, වාතේ පුරවනවා, කැඩෙනවා, බිඳෙනවා වගේ පේන්නේ මොනවද? අර වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වයත් එක්කලා රූප කොටාසවල ඒ තිබුණු තැන නැතුව ඉදිරියෙන් ඉදිරියෙන් පහළ වෙන්නට ගන්නවා. එතකොට මෙතන තිබිච්ච රූප වලට ඒකෙන් යම්කිසි කම්පනයක් ඇති කරනවා. ඒ කම්පනය කියලා කියන්නේ මොකක්ද? එක්කෝ එතන තිබිච්ච වායෝ ධාතුව, පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව මේවැ අඩු වැඩි කිරීමක් සිද්ධ කරනවා. ඒක තමයි රුප්පණය. ඒක නිකන් තිබුණත් සිද්ධ වෙන්න පුළුවන්. දැන් බඳුනක් නිකන් තිබිලා කාලයක් යනකොට ඒක පුපුරනවා. මැටි බඳුනක්, සෙරමික් බඳුනක් ඉරිතලනවා. හැබැයි මොකක් හරි හැපිලා ඉරිතලන්නත් පුළුවන්. ඒ දෙකේදිම සිද්ධ වෙන්නේ එකම ක්‍රියාවලිය. කොමක්ද රුප්පණය? තමන්ගේ වර්ගයේ රූප කලාප නිෂ්පාදනය කරගන්නට බැරුව වෙනස් ආකාරයක රූප කලාප නිෂ්පාදනය කරනවා. එතකොට දැන් ඉරිතලනවා කියලා කියන්නේ මොකද්ද මේ එකට බන්ධනය වෙලා තිබිච්ච රූප සමස්ත රූප සමූහය යම් තැනකින් විභේදනය වෙනවා. ඒතර විභේදනය වෙන්නේ එතන ආපෝ ධාතුව කලින් තිබුණ තරම් ශක්තිමත්ව ජනිත විය නොහැකිව එතන රූප කොටාසයන්ගේ විපරීත බවක් සිද්ධ වෙනවා. එතකොට මෙතන බිඳීමක් අපට ප්‍රකටයි. එතකොට නැවත නැවත සූර්යාଲୋකයට මොසු වෙනකොට මෙහි වර්ණ රූපය කලින් තිබුණා වගේ ඒ වර්ණ ධාතුව ප්‍රභාමත් විදිහට තියෙන්න බෑ ටික කාලයක් යනකොට ඔන්න ඒ වර්ණය අඩු වුණා. එතකොට ඒක ටිකෙන් ටික අඩු වෙලා ෆේඩ් වෙලා ගියා කියලා කියනවා. එතකොට එතනදී මොකද්ද සිද්ධ වෙන්නේ? ඒ වර්ණයට අර තේජෝ ධාතුව නිසා සූර්යාගේ ආලෝකය නිසා එහෙම නැත්නම් වායුව නිසා එතන අර කලින් තිබුණු විදිහටම වර්ණ රූපේ ජනිත කරන්නට සමත් වෙන්නේ නැහැ. ටික ටික අඩු අඩු වර්ණ රූප තමයි ඊට පස්සේ නිෂ්පාදනය කරන්නේ. එතකොට අපිට පේනවා මේ ඉර එළියට නිරාවරණය වෙලා මේ හුලම් වැදිලා දැන් මේකෙ මෙන්න පාට පිච්චිලා. එතකොට පාට පිච්චුණා කියන්නේ මොකක්ද? අර තිබිච්ච රූප කොටාස නිරුද්ධ වෙනකොට ඒ වර්ගයේම එකක් නිර්මාණය කරන්නට ශක්තිය නැති වෙලා. ඇයි ඒ? බාහිර හේතු ප්‍රත්‍යයන් වෙනස් වීම නිසා. එතකොට මේක මේ විදිහට ස්වභාවිකව සිද්ධ වෙන්නත් පුළුවන් ඒ ක්‍රියාවලියම වෙන්න පුළුවන් හදිසි කම්පනයක් තුලින්. ඒතකොට මේ කම්පනය කියලා කියන්නේ මොකද්ද? සැබවින්ම ගැටෙනවා, හැප්පෙනවා, කම්පණය වෙනවා කියලා කියන්නේම වායෝ ධාතුවේ ඇති කරන චලනයන්. ඒ වායෝ ධාතුව නිසා තමයි තියෙන රූප කොටාස වෙනස් වෙන්නේ. ඒ වෙනස් වෙනකොට ඒ වායෝ ධාතුවේ බලපෑම නිසා අතන වෙනසක් ඇති. එතකොට සූර්යාලෝකය කියලා කියන්නේ තේජෝ ධාතුව. තේජෝ ධාතුව ස්පර්ශ වෙනකොට අර වර්ණය වෙනස් වෙනවා එතකොට වියලිලා පුපුරනවා දැන් මැටි පිඩක් තිබ්බොත් ඒ මැටි පිඩට තේජෝ ධාතුව එකතු වෙනවා එකතු වෙන්න එකතු වෙන්න අර ටික වේලිලා පුපුරනවා දැන් තේජෝ ධාතුවෙනුත් යමක් පුපුරන්න පුළුවන් වායෝ ධාතුවෙනුත් පුපුරන්න පුළුවන් තේජෝ ධාතුවෙන් පුපුරනකොට අපි ඒක ගැටුණා හැප්පුණා හැප්පිලා කැඩුණා එහෙම කියන්නේ හැබැයි වායෝ ධාතුව ස්පර්ශ වෙලා එහෙම නැත්නම් වායෝ ධාතුව ක්‍රියාත්මක වෙලා කැඩෙනකොට අපි කියනවා අන්න අරක හැප්පුණා හැප්පිලා කැඩුණා එතකොට ආපෝ ධාතුවේ බලපෑමෙනුත් මේ වෙනස වෙන්නට පුළුවන්. ඒ නිසානේ අර බුදුරජාණන් වහන්සේ කෙලෙස් සම්බන්ධව එහෙම දේශනා කරනකොට වැල් කූඩයක් උපමා කරන වැල් කූඩේ වතුරට වැටුණන් පස්සේ එකපාරට දිරන්නේ කාලයාගේ ඇවෑමෙන් අර ජලය නිසා ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික දිරාපත් වෙලා අර වැල් කූඩේ සම්පූර්ණ කෑලි කෑලි වලට සුණු විසුණු වෙලා යනවා. එතකොට ඒක සිද්ධ වෙන්නේ අර වායු කම්පණයෙන් නෙමේ ආපෝ ධාතුව ආපෝ ධාතුවේ බලපෑම නිසා අර වැල් කුඩේ තියෙන වැල් වලට ඒ මුලින් තිබිච්ච රූප කොටාස ඇති වෙලා බිඳනකොට ඒ වර්ගයේ මේවා ඇති කරගන්නට ශක්තිය නැති වෙනවා මේ අමතර ආපෝ ධාතුව නිසා. එතකොට දුර්වල වෙලා දුර්වල වෙලා දුර්වල වෙලා ගිහිල්ලා අරක කැඩිලා යනවා. දැන් ආපෝ ධාතුවෙන් එහෙම කැඩෙනකොට අපි හැප්පිලා ගැටිලා මේක කැඩුනා කියන්නේ නැහැ. එහෙමනම් තේජෝ ධාතු වෙනුත් මේ රූප විකෘතිය ඇති කරනවා ආපෝ ධාතු වෙනුත් මේ රූප විකෘතිය ඇති කරනවා වායෝ ධාතු වෙනුත් මේ රූප විකෘතිය ඇති කරනවා පඨවි ධාතු වෙනුත් මේ රූප විකෘතිය ඇති කරනවා ඒ ඒ හැම ධාතු කොටාශයකින් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සියලුම රූප නිසා මේ විකෘති ඇති වෙන්න පුළුවන්. හැබැයි විකෘති ඇති වෙන්නේ භෞතික ධර්මවල තේජෝ ධාතුව වෙනස් වීමෙන්. ඇයි? තේජෝ ධාතුවෙන් තමයි අර රූප උපද්දවන්නේ. මොකද ඍතුජ රූප වෙන જાතියක රූප නැහැ. ඒතර ඍතුජ රූප තේජෝ ධාතුවෙන් තමයි උපද්දවන්නේ. හැබැයි මේ ආපෝ ධාතුව මෙතනට එකතු වුනහම අර තේජෝ ධාතුවේ මූලික ස්වභාවය වෙනස් වෙනවා. වෙනස් වෙච්ච ගමන් ඊළඟ රූපය වෙනස් වෙනවා. ඒකට ගින්දර එකතු කරපු ගමන් ඒත් තේජෝ ධාතුව වෙනස් වෙනවා. මෙතනට වායු කම්පනයක් ඇති කරපු ගමන් ඒත් තේජෝ ධාතුව වෙනස් වෙනවා. මේ විදිහට මේ සෑම දෙයකින්ම පටවිය වෙනස් වුණත් එහෙම නැත්නම් ආපෝ වෙනස් වුණත් තේජෝ වෙනස් වුණත් වායෝ වෙනස් වුණත් මේ සෑම තැනකදීම ඇති වෙන්නේ රූප ධර්මයන්ගේ රුප්පණයයි එතකොට ඇඟේ හැප්පුණා ඇඟේ හැප්පිලා ඇදගෙන වැටුණා ඊට පස්සේ වැටිලා බිම හැප්පිලා අත කැඩුණා ඇට බිඳුණා. එතකොට භාජනයේ බිම වැටලා කෑල්ලක් කැඩිලා ගියා. භාජනයේ බිම වැටලා සම්පූර්ණයෙන් පොඩි වෙලා ගියා. එතකොට යමක් බිම වැටිලා ඒක ගිනි ගත්තා. යමක් බිම වැටිලා ඒක දිය වෙලා ගියා. මේ හැමතැනකදීම මොකද්ද කියන්නේ අර එතෙක් තිබුණු රූප කොටාසයන්හි රුප්පණය රුප්පණය කියන්නේ මොකද්ද? කලින් තිබුණ වගේ රූප කලාප ඇති කරගත නොහැකිව වෙනස් ආකාරයේ රූප කලාප ඇතිවීම පොත්. ඒ නිසා සාමාන්‍ය ලෝකයා ස්පර්ශය කියලා හඳුන්වන කායික වශයෙන් දේවල් හැපෙන ගැටෙන භෞතික වශයෙන් දේවල් ගැටීමේදී පරමාර්ථ ධර්ම කතාවේදී කිව යුතු කිසිදු විශේෂ දෙයක් ඇති වෙන්නේ එතෙන්දී ඇති වෙන්නේ රූප ධර්මයන්ගේ ස්වභාවික රූපණ ක්‍රියාවලියමයි ඒ රුප්පණ ක්‍රියාවලිය අර අවශේෂ ප්‍රත්‍යයන්ගේ වෙනස් වීම මතයි ඒ රුප්පණය සිද්ධ වෙන්නේ. නමුත් බුදුදහමේ පස්ස කියලා යමක් කියනවනම් ස්පර්ශයයි කියලා යමක් කතා කරනවනම් බුදුදහමේ හැම විටම පරමාර්ථමය වශයෙන් සාමාන්‍ය ලෝක සම්මුතිය අනුව ස්පර්ශය කිව්වොත් ඇගේ කයේ ස්පර්ශ වීම කියලා අපි ගන්නවා. හැබැයි පරමාර්ථ ධර්ම කතාවේදී කයේ ස්පර්ශයට ස්පර්ශ කියන්නේ නෑ ඒකට කියන්නේ පොට්ටබ්බ කියලා. පරමාර්ථ ධර්ම කතාවේදී ස්පර්ශ කියන වචනේ හමු වෙනවා නම් පස්ස කියලා කතා කරනවා නම් ඒ කතා කරන්නේම මේ චෛතසික ධර්මය ගැනයි වෙන දෙයක් ගැන නෙමෙයි. එතකොට මොකද්ද චෛතසික ධර්මය? සිතේ හටගන්නා ගුණයක්. එතකොට ඒ ගුණයෙන් මොකද්ද කරන්නේ කියන එක මහානායක හාමුදුරුව මෙතනදි පැහැදිලි කරනවා. ඒකෙන් කරන්නේ අර සිත සිතින් කරන ප්‍රධාන ක්‍රියාව අරමුණ ගැනීම ඒ අරමුණ ගන්න නම් අරමුණ සිතින් ස්පර්ශ කරන්න ඕන ස්පර්ශ කරන්න තෝ ගන්න බෑ දැන් අතින් කරන්නේ දේව අතින් අපිට පුළුවන් දේවල් ගන්න හැබැයි අතින් දේවල් ගන්නකොට ඒක අතින් ස්පර්ශ කරන්න ඕන ස්පර්ශ කළොත් තමයි අතින් ගන්න පුළුවන් එතකොට අතින් තමයි මම ඒක ගත්තේ කියලා කිව්වට ඒක ගන්න බෑ ස්පර්ශ වුනේ නැතිනම්. අන්න ඒ වගේ සිතින් අරමුණ ගන්නවා අරමුණ ගැනීමේ ක්‍රියාව කරන්න බෑ අරමුණ ස්පර්ශ වුනේ නැතිනම්. ඒ නිසා අරමුණ ගැනීම නැමැති ප්‍රධාන ක්‍රියාව ඇතුලේ සිද්ධ වෙන අතිරේක දෙවැනි ක්‍රියාවක් තමයි ඒ සිතින් අරමුණ ස්පර්ශ කිරීම. ඒ නිසා ස්පර්ශ කිරීම අතිරේක ගුණයක් හැටියට ඒ චෛතසික ධර්මයක් හැටියට හඳුන්වනවා. එතකොට මහානායක හඳුරු මෙතනදි පැහැදිලි කරනවා මෙහි අදහස් කරන ස්පර්ශය වස්තු දෙකක ඕනෝන් ලංවීම වැනි දෙයක් හෝ ආලෝක ධාරාවක් බිත්ති ආදියක සැපීම වැනි ස්පර්ශයක් හෝ නොවේ. රූප ධර්ම කෙරෙහිමුත් මේ නාම ධර්ම විශේෂෙහි එබඳු ස්පර්ශයක් නොලැබිය හැකිය. එබඳු ස්පර්ශයක් වීමට නම් කොළඹ සිට රුවන්වැලි සෑය ගැන සිතන්නහුගේ සිත අනුරාධපුර දක්වා දික්විය යුතුය. දැන් මේ නායක හඳුරු මෙතන පැහැදිලි කරනවා අර සිත සිතින් අපි යමක් අරමුණු කරනකොට ස්පර්ශ කරනකොට මේ භෞතික දේවල් වල අපි මේ භෞතිකව අපි ඉන්ද්‍රයන්ට ගෝචර වෙන මේ හැපෙන ගැටෙන ස්පර්ශ වෙනවා කියන කතාව වගේ දෙයක් අතන සිද්ධ වෙන්නේ නැහැ. දැන් අතින් යමක් ගන්නකොට නම් ඒ අතේ ස්පර්ශ වෙන්නට ඕනනේ මේක අල්ලලා උඩට ගන්න. හැබැයි සිතින් යමක් ගන්නකොට එහෙම ස්පර්ශයක් නෙවෙයි මහානායකාරු කියන්නේ එහෙම ස්පර්ශයක් වෙනවා නම් අපි මෙතනලා රුවන්වැලිසෑය අරමුණු කරනකොට අපේ හිත රුවන්වැලිසෑය දක්වා දික් වෙන්නට ඕන අර වගේ ස්පර්ශයක් ඇති වෙන්නට. එහෙම වෙන්නේ නැහැ. අපි මෙතනලා එංගලන්ත ගැන මතක් කරනකොට එංගලන්තේ අරමුණු කරන්නට නම් එහෙනම් ඉතින් මෙතනලා එංගලන්තේ දක්වා අපේ සිත දික් වෙන්නට ඕන. එහෙම අර අතින් යමක් ස්පර්ශ කරනවා වගේ ස්පර්ශ වීමක් නෙමෙයි සිතින් වෙන්නේ ඒ සිතින් අරමුණු කරන ධර්මය සිතින් සිත මේ කයෙන් පිටස්තරට ගිහිල්ලා වෙන වෙන තැන්වලට ගමන් කරන්නේ නැහැ හැබැයි මේ කය හා බද්ධව පවතිමින් ඕනෑම අරමුණක් අරමුණු කරන්නට ඒ සිතෙන් අරමුණු කරන ඕනෑම ධර්මයක් ස්පර්ශ කරන්න පුළුවන් ගුණය සිතේ පවතිනවා අන්නේ ගුණයට තමයි මේ පස්ස චෛතසිකය කියලා කියන්නේ ඊළඟට නායක හඳුරෝ තව මෙහි මේකේ හුඟක් කාරණා පැහැදිලි කරනවා අපිට මූලික කාරණා ටික නායක හඳුරෝ පොතේ පැහැදිලි කරලා තියෙන ස්වභාවයෙන්ම කියව ගන්න එක වැදගත් වෙනවා සිතින් දත හැකි සිතට දැනෙන දේවලට අරමුණු යයි කියති ඒ අරමුණු පිළිබඳ දැනුම සිතය එය ක්‍රියාවකි එහෙත් කතා කිරීමේ පහසුව පිණිස දැනීම කරන කර්තෘ කෙනෙකු හැටියටද පුද්ගලයෙකු විසින් කරන දැන ගැනීමට උපකරණයක් වශයෙන්ද සිත පිළිබඳව කතා කරනු ලැබේ. සිතට සෑම දෙයක්ම දැනේයයි කියනුවේ සිත දැනීම කරන කර්තෘ කෙනෙක් වශයෙන් ගැනීම. මිනිසා සිතින් දැනගන්නේයයි කියනුවේ සිත උපකරණයක් වශයෙන් ගැනීමෙන්. කීම කෙසේ කළත් සෑම කල්හිම සිත ක්‍රියාවක් වශයෙන්ම සැලකිය යුතුය. තේරුම් ගත යුතුය. අඳුරෙහි අත ගන්නා කෙනෙකුට දැනනුයේ අතේ සැපුණු දෙයක් පමණි. නොසැපුණු දෙයක් නොදැනේ. එමෙන් සිතට දැනනුයේද සිතෙහි සැපුණු දෙයක් පමණකි. කැපිය යුතු වස්තුවක සම්බන්ධයක් නැතිව කැපීමක් නොවිය හැකිවක් මෙන්ද කෑ යුතු දෙයක සම්බන්ධයක් නැතිව කෑමක් නොවිය හැකිවක් මෙන්ද ඇල්ලිය යුතු දෙයක් නැතිව ඇල්ලීමක් නොවිය හැකිවක් මෙන්ද දත යුතු දෙයක සම්බන්ධයක් නොමැතිව දැනීමක්ද නොවිය හැකිය. දැනීමක් ඇතිවීමට සෑම කල්හිම දත යුතු දෙයක සම්බන්ධයක් තිබිය යුතුය. සිත සෑම කල්හිම උපදිනුයේ දත යුතු දෙය හා ගැටි එය බදාගෙනමය. දැනීම අනෙකකි එය විඥානය. දත යුත්තහ ගැටීම දැනීම නැමැති ප්‍රධාන ක්‍රියාව සිදුවීමේදී එය හා බැඳී සිදුවෙන්නා වූ අන් ක්‍රියාව. දැන් මෙතන පැහැදිලි කරනවා දැනීම කියලා කියන්නේ විඥානය. ඒ දැනීම ඇති වෙන්නට අරමුණෙහි ගැටෙන බව ඒක තවත් ක්‍රියාවක්. ඒකට තමයි මෙතනදී ඒක අප්‍රධාන ක්‍රියාවක්. ඒ අප්‍රධාන ක්‍රියාවක් වූ එය ස්පර්ශ චෛතසිකය. දැනීම නොවි ගැටීම නොවිය හැකිය. ගැටීම නොවි දැනීම නොවිය හැකිය. එබැවින් ඒ දෙකට පෙරපසු වී සිදු නොවිය හැකිය. වෙන් වීද සිදු නොවිය හැකිය. එකකට වඩා දික්කලක් අනෙකට නොපැවතිය හැකිය. දැන් අපි මේ චෛතසික ධර්ම ගැන මූලික වශයෙන් කතා කරනකොට සිහිපත් කළා ඒකුප්පාද නිරෝධාච ඒකාලම්බන වත්තුක ඒකුප්පාද චිත්ත චෛතසික ධර්මයන් එක තමයි උපදින්නේ නිරෝධාච එක තමයි නිරුද්ධ වෙන්නේ ඒ මොකද මේ මූලික ප්‍රධාන ගුණය තමයි සිත එහි අතිරේක ගුණාංග අතිරේක ක්‍රියාවන් හැටියටයි චෛතසික පහළ වෙන්නේ. එතකොට සිත සිත ඇති වුණාට පස්සේ අර ගුණාංග ඇති වෙනව නෙමෙයි. සිතට කලින් ඒ ගුණාංග ඇති වෙනව නෙමෙයි. සිතත් එක්කමයි ජනිත වෙන්නේ. ඒ නිසා තමයි ඒකුප්පාද එකට උපදිනවා. ඊට පස්සේ සිත නිරුද්ධ වෙනකොට අර ධර්ම වලට වෙනම පවතින විදිහක් නැහැ. සිත නිරුද්ධ වෙනකොට ඒ ධර්මත් නිරුද්ධ වෙනවා. ඒ නිසා එකටම නිරුද්ධ වෙනවා. ඊළඟට ඒකාලම්බන එකම අරමුණක් ගනිමින් තමයි දැන් සිතින් යම් අරමුණක් ගන්නවා නම් මේ පස්ස චෛසිකෙන් ඒ ගන්න අරමුණ තමයි ස්පර්ශ කරන්නේ. එහෙම නැතුව වෙන එකක් ස්පර්ශ කරන්නේ නැහැ. ඒ නිසා ඒකාලම්බන. ඊළඟට වත්තුක චක්ක සෝත ගාන જીවහා කාය මන කියන යම් වස්තුවක් පාදක කොටගෙනද මේ සිත පහළ වෙන්නේ චෛතසික ධර්මයත් ඒ වස්තුව පාදක කොටගෙන තමයි ඒ අරමුණ ගන්න. එතකොට මේ එකට ඉපදීම, එකට නිරුද්ධ එතකොට එකම අරමුණක එකම අරමුණක් ගැනීම එකම ద్వාරයකින් ක්‍රියාත්මක වීම කියන මේ காரணා හතර චිත්තචෛතසික ධර්ම වලට පොදුයි. මොකද සිත ඇති වෙන තැනමයි මේ කියන ගුණාංග ටික පහළ වෙන්නේ. එතකොට සිත සිතෙන් තමයි දැනීම සිද්ධ කරන්නේ. ඒ දැනීම සිද්ධ කරන්නට නම් ආරම්මණය ස්පර්ශ කරන්නට ඕන. ඒ ආරම්මණය ස්පර්ශ කරන ගතිය තමයි සිතේ පස්සචෛතසිකය කියලා හඳුන්වන්නේ. එතකොට දැන් අපි මුලින් පැහැදිලි කළා අසත් රූපයක් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ අසත් රූපයත් එකට එකතු වීමෙන් ඒ එකට එකතු වෙන බව මනෝද්්වාරයට දැනුණොත් එතෙක් තියෙන භවාංග චිත්ත પરම්පරාව ඛණ්ඩණය වෙලා මේ අලුතෙන් ආපු අරමුණ හඳුනා ගන්නා සිතක් පහළ වෙනවා චක්කු විඥානය පහළ. එතකොට අසත් රූපයක් නිසා චක්කු විඥානය පහළ වෙනකොට තින්නම් සංගති පසු මේ තුනම එකතු නොතනයි ස්පර්ශය. ඒ තුනම එකතු වෙන්න ඕන කියලා කියන්නේ සිත නැතුව පස්සචෛසිකයට හට ගන්න බෑ. සිතයි පස්සචෛසිකය තිබුණාට අරමුණ නැත්තම් හඳුනා ගන්නට එකක් නැහැ. එතකොට අරමුණ හඳුනා ගන්නට නම් ඊට අදාළ ద్వාරය තියෙන්නට ඕන. චක්කු හරි සෝත හරි ద్వාරය ద్వාරය නැත්තම් ඒක කරන්නත් බෑ. ඒ නිසා ඇස නැතුව මේ ස්පර්ශය හටගන්නත් බෑ. ඇසට ගෝචර වෙන ආරම්මණය නැතුව ස්පර්ශය හටගන්නත් බෑ. ඒ වගේම ඒ ආරම්මණය හඳුනා ගන්නා සිත නැතුව ස්පර්ශය හටගන්නත් බෑ. ඒ නිසා පැහැදිලි කරනවා චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. ඇසත් රූපයත් එකට හමු වෙනකොට චක්කු විඥානය පහළ වෙනවා. ඒ ඇසත් රූපයත් චක්කු විඥානය කියන තුනෙහිම ඒකමිතිකත්වයෙන් තමයි මේ ස්පර්ශ නැමැති චෛතසික ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. අරමුණ ස්පර්ශ කිරීම. ඒ නිසා අපි දැන් ටිකක් වඩා ගැඹුරට අද මේක කතා කළා. ඉතින් හැමදේටම එච්චර පැහැදිලිව වැටහුණා කියලා මම හිතන්නේ නැහැ. නමුත් උත්සාහ කරන්න නැවත නැවත අහමින් නැවත නැවත තේරුම් ගන්න උත්සාහ කරන්න. මොකද මේ අභිධර්මයේ මූලික කාරණා ඊටාත්ම වැදගත් වෙනවා. මේ කාරණා හරියට පැහැදිලි කරගත්තේ නැතිනම් අපට ධර්මකාරණා පැහැදිලි කරගැනීමේදී හැම විටම පටලවෙනවා. දැන් මහානායක හඳුරු පැහැදිලි කරනවා ඒ අතරිනොත් මේ චිත්ත සහ ස්පර්ශ කියන දෙක ඊටාම විශේෂයි. චිත්තයේ හා ස්පර්ශයේ සැටි තත්තු පරිදි තේරුම් ගැනීම පහසු කරුණක් නොවේ. ඒ ඊටා ගැඹුරු කරුණකි. එය නිවැරදි ලෙස තේරුම් ගතහොත් අභිධර්මයේ උගන්වන ඉතිරි ධර්මයන්ගේ සැටි තේරුම් ගැනීම පහසු වන්නේය. චිත්ත ස්පර්ශ දෙක නිවැරදි ලෙස තේරුම් ගැනීම අභිධර්ම ඉගෙනීමේ අත්තිවාරමය. මෙය මනවින් අවබෝධ කර ගැනීමට උත්සාහ කෙරෙත්වා. ඒ ධර්ම දෙක මනවින් තේරුම් නොගත් පින්වත් වූ අභිධර්මයේ දනුම්හයි කියතත් ඔහු සත්‍ය වශයෙන් අභිධර්මයේ දන්නෝ නොවේති. එතකොට මුළු අභිධර්ම පිටකයම ඉගෙන ගත්තා වුණත් මං අභිධර්මය දන්නවා කියන්න බෑ මේ චිත්ත ස්පර්ශ දෙකේ ස්වરૂපයන් හරියට හඳුනාගත්තේ නැත්තම් සිත කියන්නේ මොකද්ද සිතින් කෙරෙන්නේ මොකද්ද ඒක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද ස්පර්ශය කියන්නේ මොකද්ද ඒක ඒක කෙරෙන්නේ කොහොමද ඒක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද මේ මූලික ධර්ම දෙක සිත සහ ස්පර්ශය නැමැති මේ චෛතසිකයක් මේ දෙක අභිධර්ම ඉගෙන ගැනීමේ අත්‍යවාරමයි කියලා මහානායක හඳුරු පැහැදිලි කරනවා මේ දෙක හරියට තේරුම් නොගත්ත කෙනෙක් මුළු අභිධර්ම පිටකයම ඉගෙන ගත්තා වුණත් අභිධර්මයේ දන්නවා කියලා කිව්වා වුණත් ඒ අය හැබෑවට අභිධර්මයේ දන්න අය නෙවෙයි කියලා මහානායක හඳුරු කියන තරම් සූක්ෂමයි මේ ධර්ම දෙක ඒ නිසායි අපි මේ තරම් කාලය අරගෙන පැහැදිලි කළේ මේ කයින් ඇති කරන දෙයට තමයි අපි හුඟක් වෙලාවට සාමාන්‍ය කතා විවාහාරයේදී ලෝක සම්මුතියේදී ස්පර්ශය කියනවා නම් ඝන ද්‍රව්‍ය දෙකක් එකට හැපීම ගැනමයි කතා කරන්නේ. එතකොට අභිධර්ම කතාවේදී ඝන ද්‍රව්‍ය දෙකක් එකට හැපෙනවා කියලා අමුතුවෙන් සිද්ධ වෙන මොකක්වත් නැහැ. එතන සිද්ධ වෙන්නේ රූප කලාපවල බලපෑම නිසා එහි තිබුණු අවශේෂ රූප කලාපවල රුප්පණයක් හෙවත් විපරීත වීමක් පමණයි. ඒක ඝර්ෂණය තුලින් සිද්ධ වෙන්නත් පුළුවන් ආලෝකය තුලින් සිද්ධ වෙන්නටත් පුළුවන් උණුසුම නිසා සිද්ධ වෙන්නටත් පුළුවන් ජලය නිසා සිද්ධ වෙන්නටත් පුළුවන් ඕනම දෙයක් නිසා ඒක සිද්ධ වෙන්නට පුළුවන් අර වායු කම්පණයෙන් ඇතිවෙන తත්වය තමයි අපිට හුඟක් වෙලාවට ගැටුණා හැපුණා ස්පර්ශ වුණා කියලා අපි ගොඩක් වෙලාවට කතා කරන්නේ ඒ නිසා අභිධර්ම කතාවේදී ඒ භෞතික ද්‍රව්‍යයන්ගේ ස්පර්ශයක් ගැන කිසිදු ආකාරයකින් අපට විශේෂ අවධානයක් යොමු කරන්න එතන දෙයක් නැහැ. මොකද එතන තියෙන්නේ ස්වභාවිකව එහෙම බාහිර හැපීමක් සිද්ධ වුණත් නැතත් ඒ රූප කලාප වලට ප්‍රතිවිරුද්ධ ධර්ම පැමුණුනහම ප්‍රතිවිරුද්ධ හේතු ප්‍රත්‍ය පැමුණුනහම අර විපරීත වීම සිද්ධ වෙනවා. මේක ඝර්ෂණය වෙනවද නැද්ද කියන එක ඒකට අදාළ නැහැ. ඒ ඒ හැම විටම හේතු ප්‍රත්‍යයන්ගේ විපරීත භාවය නිසා රූපයන්ගේ විපරීත බව සිද්ධ වෙනවා කියන ඒ පොදු ධර්මයේ පමණයි එතන තියෙන්නේ. 아무තු දෙයක් එතන පෙන්වන්නට දෙයක් නැහැ. හැබැයි පරමාර්ථ ධර්ම කතාවේදී හැම විටම ස්පර්ශය කියලා හඳුන්වන්නෙම මේ චෛතසික ධර්මයක් හැටියට සිතත් එක්ක ඇති වෙලා අරමුණ ස්පර්ශ කිරීමයි. ඒ නිසා කායික වශයෙන් ඇතිවෙන සාමාන්‍ය ලෝකයා අපි කතා කරන ස්පර්ශය කියන එකට බුදුදහමේ කියන්නේ පොට්ටබ්බ කියලා. මනසින් අරමුණ ස්පර්ශ කිරීමට තමයි හැම විටම පස්ස කියලා හඳුන්වන්නේ. එතකොට සිතින් කරන්නේ අරමුණ දැන ගැනීම ස්පර්ශ චෛතසිකයෙන් කරන්නේ ඒ දැන ගැනීම සඳහා අරමුණ ස්පර්ශ කිරීම. ස්පර්ශ කරේ නැත්නම් දැනගන්න බෑ. දැනගන්නට සිතක් පහළ වුණේ නැත්නම් ස්පර්ශ කරන්නට බෑ. ඒ නිසා මේ සිත සහ පස්ස චෛතසිකය අනිවාර්යෙන් බැඳුණු සෑම සිතකම පහළ වෙන සෑම සිත් වර්ගයකටම සාධාරණ වූ ගුණයක් නිසා මෙය සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක් හැටියට සංග්‍රහ කරලා තියෙනවා. ඉතින් මේ මේ කාරණා ටික ප්‍රමාණවත් කියලා හිතනවා. ඉතින් මේක හරියටම ග්‍රහණය වෙන තෙක් වාර කීපයක් හරි නැවත නැවත අහන්න. එතකොට මහානායක හඳුරන්ගේ මේ පොතේ මේ කොටස නැවත නැවත කියවන්න. එතකොට ලබන සතියේ අපි ඊළඟ කොටස කතා කරන්න යන්න පෙරහතුව හැකිනම් මේ මේ කාරණේ වඩා පැහැදිලිව හොඳට සිතට ගන්න උත්සාහ කරන්න. එතකොට අපිට ඊළඟ කොටසට යනකොට ඊළඟ කොටස පැහැදිලි කරගන්න පහසුයි. හොඳයි එහෙමනම් අද දවසේ අපි ධර්ම දේශනාව මෙතනින් නිමවටපත් කරමින් අපි සුපුරුදු පරිදි සාකච්ඡාව ආරම්භ කරමු.